අවිද්‍යාව කියන්නේ මේක. මොකද්ද? යන්තම් පරස්ස පරිවිතූපකරණ අනුන් අනුන් අයත් අනුන්ට අයත් අනුන්ගේ යම් බඩමුට්ටුවක් ඇද්ද? අනුන් සම්බන්ධ වස්තුවක් ඇද්ද? තං අභිජ්ජාතා හෝති. ඒ දෙය කෙරෙහි ආසාවක් ඇති වෙනවා. අහෝ වත යම් පරස්ස තම් මමස්සාති. අනේ අසවල් දේ මට තියෙනවා නම් හොඳයි. ඒකෙන් තමයි හොරේ පේන්නේ. ඒක මානසික අකුසලයක් කියලා අපි අඳුන ගන්නවා. ඔව් ඒක මානසික සිදුවන අකුසල තුනක් තියෙනවානේ අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිත්‍ය කියලා. තුනෙන් එකක්. ඒ චේතනාව අකුසලයක් කියලා කර්ම කර්මයක් තමයි. ඒ ඒක අකුසලයක් කියලා අපි අඳුනාගෙන ප්‍රහාණය කිරීමෙන් එතනම අපි කුසලයක් උපද්දනවා. නමුත් ඒ කර්මයේ සිද්ධ වෙනවා. ඉතින් ඒක ඒක ඒක හිතන්න එපා. දැන් කුසල කිපදවල පස්සේ කුසල හිතන්න. දැන් අපි මෙච්චර කතා කරලා දැන් සිල්පදේ කතා කළේ දැන් ප්‍රාණඝාතය කර කර හිටපු කෙනෙක් හිටියා. දැන් ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා කුසලයට ආවා. ආවට පස්සේ ආ ප්‍රාණඝාතය කර කර හිටියා කියලා නෙමෙයි හිතන්නේ. මම ඒකෙන් මිදුණා කියලා හිතන්නේ. දැන් අපි ගත්තොත් කෙනෙකුට හොරකමක් කරන්න හිතුණා. එයා මේ උරකමක් කරන්න හිතිච්ච බව තේරුම් අරගෙන ඒකේ කලකිරලා ඒක ප්‍රහාණය කරලා ඒක ප්‍රහාණය කරා. ඊට පස්සේ එයා හිතන්නේ මොකක් ගැනද? අකුසලයේ ප්‍රහාණය කිරීම ගැන මිසක් අකුසලයේ ගැන නෙමෙයි. ඒක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. දැන් එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? දැන් අර මේ කුජුත්තරට බැරි වෙනවා මේ ධර්මය අල්ලන්නේ. කුජුත්තරට එනක් තියෙන බණහ අනේ මං හොරකම් කළා. ඕකෙන් කී කල්පනා කර කර ඉන්න වෙන්නේ. ඒ අකුසලයේ කියන හඳුනගත්ත අකුසලෙ ප්‍රහාණය කළා. ඊට පස්සේ කුසලයේ පිහිටියා කුසලයේ හිතන්න තියෙන්නේ. අකුසල හිතන්නේ නැහැ. දැන් අපි හිතුවොත් එහෙම දැන් අපි හොර හිතක් පහළ වුණා. නැත්නම් අපිට වැරදි හිතක් පහළ වුණා. අපි අවබෝධ කරගත්ත ප්‍රහාණය කළා. ඊට පස්සේ වරදි හිතක් පහළ වීමෙන් අකුසලයක් වුණාද කියලා හිතනවා. ඇයි ඊළඟ එක හිතන්න බැරි මොකද්ද? ප්‍රහාණය කිරීමෙන් කුසලයක් වුණා නේද කියලා. ඒටෙන්ට එන්නේ නැහනේ. ඇයි හැමදේසම බෑක්වර්ඩ් මයින්. අනිත් පැත්තටම හිතන්නේ. ඒක අපේ හිතේ ස්වභාවය. අපි හිතන්න ඕනේම නෙමෙයි. හරි හොරකම් කිරීමේ අකුසලිතක් පහළ වුණා. දැන් ඒ සිත ප්‍රහාණය කළා. එහෙනම් මට කුසල සිතක් පහළ වුණාන කියලා. ඒක හිතෙන්නේ නැත්තේ. ඒකනේ හිතන්න ඕන එක. ඒක හිතුවොත් හිත ඉස්සරහට යන දැන් අඟුලිමාල බලන්න. අච්චර මිනී මරලා ඒ අකුසල් ප්‍රහාණය කරපු අපූර්ව අපි අතින් ඉච්චර දෙයක් වෙලා නැහැ නේ. කොටින් කුජුත්තරගති වෙච්ච දේ කොටු වෙලා නැහැ නේ කුජුත්තර හැමදාම මේ මේ මේ මේ හොරකම් කරපු එක නේද එතකොට දැන් බලන්න අපි මේ අපිට වෙලා තියෙන්නේ අර අපි කල්පනා කරන පිළිවෙල පලන්නේ නැති එක. කල්පනා කරන පිළිවෙල පලන්නේ තුනට පස්සේ වතුර වේදුරු වගේ අලුණු කැටි වටනම තියෙනවා වගේ අර අපි ඒකම හිතේ තියෙන නිසා අපිට කුසලයේ නගා ගන්න බැරිකම. නැත්තම් උ සුළු දේවල්. අකුසල් ප්‍රහාණය කරලා කුසලෙට නගා ගන්න පුළුවන් විදියට කල්පනා කරන්න පුළුවන් නම් අකුසල් ප්‍රහාණය කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි අකුසල් ප්‍රහාණය කරන්න පුළුවන්. අකුසල් ප්‍රහාණය කරන්න බැරි නම් අකුසල් ප්‍රහාණය කරන්න කියලා කියන්නේ නැහැ කියනවා. ඉතින් බලන්න. එහෙම කරන්න ඕනේ. මොකද අපි දැන් අපි අපි ඕනම කෙනෙකු ජීවිතය ගත්තොත් තාපස්සෙට අපිට පසුතැවෙන්න මොන කරුණු තියෙනවා. නමුත් අපි පසුතැවෙන්න මොන හරි කරුණුම අල්ල ගන්නවා මිසක් අපි සතුටු වෙන්න තියෙන කරුණු ටික අල්ලන්නේ නැත්තේ මොකද? අනික කල්පනා කරන්න ඕනේ. දැන් ඔය සමහර ඉන්නවා දැන් ඔන්න කාලයක් යනකොට හොඳට සීල් රැකගෙන භාවනා කරගෙන ඉන්නවා. ඉඳලා ඔන්න හිටපු ගමන් ඔන්න මේ පුද්ගලිකව කතා කරන්න හම්බ වෙනවා. ඕන්න පයින් එළියට. මොකද්ද පණින්නේ? අනේ ස්වාමීනි මගේ යතින් අසවල් දී වුණා කියනවා. බලුව පස්සේ මෙයා කරලා තියෙන කුසල් වඩලා නෙමෙයි. මොකද්ද කරලා තියෙන්නේ? අකුසල් ඩැමේජ් එක. අකුසල කියන්නේ ලොකු ඩැමේජ් එකක්. ඒකම හිත හිත ඉඳලා ඩැමේජ් එක වහගෙන නැහැ. කුසලෙන් වහන්නේ නැහැ අකුසලෙන්. දැන් අකුසලයේ කර කර කර ඉඳලා කුසලයට ආපු ගමන් එයාගේ අකුසලයේ ගැන හිතන්න දෙන්නේ නැහැ අකුසලයට ආවා. ඒ ඒ ඒ විදිහට හිතන්න ඕනේ. එහෙම නැත්නම් අපි පස්සෙන් අකුසල් මේවි. අපිට මුල් කරගන්න බැරුව යයි. ඒකයි. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ කවුද මේ මුගලන් මහරහතන් වහන්සේ දැකලා විමලා කියලා විසඟනක් මුගලන් මහරහතන් වහන්සේව මේ පොළඹවා ගන්න හැදුව අඟර දඟර පාලා මුගලන් හාමුදුරු කල්පනා කළා ආ මොකද මේ කියලා ඇහුවා අහලා කිව්වා ඒ මොඩ ගෑණි උඹ මේ හදන්නේ ආකාශයේ චිත්‍ර අඳින්න කිව්වා උඹට බෑ කිව්වා ආකාශයේ චිත්‍ර අඳින්න ඒ මිය ගෑණි අතාරින්නෙත් නෑ දැන්. දැන් මේ දඟරණෙටුම් දානවා. දැන් අහනවා ඒ මෝඩි කවුද මේ මුගලන් මහරහතන් වහන්සේ කියනවා. උඹ හදන්නේ හුලං දැලින් බඳින්නයි. උඹට බෑ කියන එක. ඕම කිය කී කිය මම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවිකාවක් මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ උඹට බෑ කියලා ඔක කරන්න. කිව්වට පස්සේ මේ විමලා කියන විසඳන හරි බුද්ධිමත් කෙනෙක්. මෙයාගේ මම කලබල වුණේ නැහැ දැන්. දැන් මට බැන්න හොඳටම. හොඳටම බැන්න. තීරගත ලස්සන තියෙනවා ඒක. බැනපු වෙලාවේ මම කලබල වුණේ නැහැ ඒකට. බැන්නවා කියලා. මම කියනවා ඔබ වහන්සේ මහා උදාර පුරුෂයෙක්. මිනිස්සු මේ ස්ත්‍රී රූපෙට වසඟ වෙන්නේ හරක් මඩේ ලගිනවා වගේ. වහන්සේ උදාර පුරුෂයෙක් කොහොමද මෙහෙම කෙලින් ඉන්නේ කියලා අහනවා කියනවා මම මේ කෙලින් ඉන්නේ බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ නිසා කියනවා මාගේ ශාස්ත්‍රඥ වහන්සේ කෙනා මට මෙහෙම නිගන්වුවේ විමලා කල්පනා කරනවා මෙන්න ජීවිතේ ලැබි විසකද කල්පනා කර මෙන්න ජීවිතේ පටන් ගන්නවා නම් මමත් මේ වගේ කෙනෙක් වෙනවා. නැගිටිට ඒක ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. අනේ භාග්‍යතුන් වහන්සේ මට පැවිදෙන්න ඕනේ කිව්වා. විමලා භික්ෂුණිය වුණා. රහත් වුණා. දැන් වෙන කෙනෙක් නම් අනේ මම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ මම පොළව ගන්න හැදුවනේ දෝ. <laughs> අනේ මම මොඩි මම හිතපු දේවල් වල හැටි වැළපෙයි. පිස්සු හදාගනි. ආන්න අරකටයි ආධ්‍යාත්මික ශක්තිය කියන්නේ. බලනලා හිතේ හැටගත්තු අකුසල් ප්‍රහාණය කරන කුසල් වඩා ගත්තා. ඉතින් මෙතනනේ අපි එන්න ඕනේ. එතනනේ ඉන්න ඕනේ. මිනිසියෙකුට වැරදක් වැරදක් සිදු වුණාට පස්සේ වරදක් සිදු වුණ බව දැනගෙන නිවැරදි වුණාට පස්සේ නිවැරදි වෙන බව දැනගන්න ඉපේ. වෙන්නේ ඒක නෙමෙයි නිවැරදි වෙච්ච බව සිහි කරන්නේ වැරදි වෙච්ච බව සිහි කර කර ඉන්නවා. ආන්න වලදින් දැන. බොහෝ දෙනෙකුට වෙලා තියෙන එකයි. බොහෝ දිනෙක කුසල් වඩනවා. නෑ කුසල් කුසල් ගැන කල්පනා කරන කුසලෙ වැඩින්නේ. කුසල් වැඩින්නේ නැති මොකද අර අකුසලයේ සීකර කර ඉන්නවා නිවැරදි වුණා කියලා සී වෙන්නේ. ආන්ගේ කාර්ය අවාසියක්. ඒ අවාසිය තිබුණොත් මාර්ගය වැඩින්නේ. ඒකයි හේතුව. එතකොට අපිට අර අකුසලයේ මතක් වෙනකොට දැන් මම දැන් ඉන්නේ කුසලයේ තුල. ඒ අකුසලයේ අතීතයේ තියෙක දැන් මට වැඩක් නැහැ. දැන් මම වර්තමානයේ කුසලයේ තුල ඉන්නේ කියලා සිහි කරන්න පුළුවන් ආත්ම ශක්තිය ඕනේ. එතකොට තමයි ධර්මාර්ගය ඉස්සරහට යන්නේ. මේ බලන්න බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් කොයිතරම් මිනිසෙකුට හයියක්, ශක්තියක්, වීරියක්, ආරක්ෂාවක්, බලයක් ලැබෙනවද කියලා. ඒකනේ. නැත්තම් කොහොමද කරන්නේ? නැත්තම් බුදුරජාණන් වහන්සේ කාලේ පෝරුව මංකොල්ල කාරයෝ මේ පැවිදි වුණානේ රහත් වුණානේ දැන් අර එක තැනක තියෙනවා මේ මට මතක නෑ ස්වාමීන් වහන්සේගේ නම අවුරුදු 7 වයස මේ චාරිකාය වඩින භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මේ ඒ කියන මේ මේ පොඩි නමත් එක්ක යන්න කියලා යනකොට වනාන්තරයේදී වනාන්තරවල මිනිස්සු හොරු හොරු කණ්ඩායම් ඉන්නවා. ඒ හොරු මේ එක එක ආගම් අදහනවා. හොරු හිතනවා මේ බිස්නස් හොරකම් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති එකට මේ දෙවියෝ කෝපේ වෙලා කියලා බිලි දෙනවා. අදත් තියෙනවා ඉන්දියාව ඇතුළට එන ගම්වල. එතකොට මේ මේ ස්වාමීන් වහන්සේලා දැකලා ආ බොහෝ මගේ මේ හොඳ ජීවිත ගත කරන කෙනෙක් බිල්ලට දෙන්න ඕනේ අපි දෙවියන් සතුට කරන්න කියලා. ඒක එක ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වුණා. ඉදිරිපත් වුණාම අර පොඩි හාමුදුරුවෝ කිව්වා මේ නෑ නෑ බුදුරජාණන් වහන්සේ මාව මේ ගමනට සම්බන්ධ කළේ මේකට තමයි මම ඉදිරිපත් වෙන්න කියලා පිටත් වුණා. දැන් අර හොරු බිලි පූජා කරන ලෑස්ති වෙලා ඔක්කොම කළා දැන් කඩුවෙන් ගැහුවා. ගහනකට කඩදායියක් වගේ කඩු නැවිලා ගියා. හොරු පුදුමයටපත් වුණා Uh, නෑ ඒක uh, පුදුමයටපත් වුණා ඒ සිද්ධියත් එක්ක. අයියෝ මේ අපිට අදාහ ගන්න බෑ කිව්වා. මේට කලින් අපි බිලි පූජා කොච්චරක් කරලා තියෙනවා කිව්වා. මිනිස්සුන් කොච්චරක් මරලා තියෙනවා කිව්වා. හැමෝම ජීවිතේ ඉල්ල ඉල්ල ඇඬුවා කිව්වා. බේර පණ දෙන්න කීකේ පණ ඉල්ල ඉල්ල ඇඬුවා කිව්වා. උභාසී පුදුම කෙනෙක් කිව්වා. උභාසී කිසි වගක් නැතුව hina වෙ ඉන්නවා කිව්වා. මොකද කියලා උත්තර වගේක් දෙනවා අන්න තීරණීය ගාතලම පරිවර්තන කළා තියෙන එක උත්තර වගේක් දෙනවා හොරු ටික රත් වෙලා යනවා කියනවා මේ හොරුන්ට කියනවා මරණය කියලා කියන්නේ මට වමනි දාපු දෙයක් කියනවා මරණය කියලා කියන්නේ මට සනීප වෙච්ච ලෙඩක් කියනවා මරණය කියලා කියන්නේ දඟඩිය මිදිච්ච එකක් කියලා මට ඒ නිසා මරණය කියන එක ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ කියනවා මේම කියාවේ නැද්ද අර හොරුන්ගේ හිත සම්පූර්ණයෙන්ම ආකර්ෂණය වෙනවා මේ මේ පොඩි ආදුනික කතාවට. වෙලා කියනවා හොරු ටික කියනවා අනේ අපිටත් තුන ওই ජීවිතේ කියනවා. බුදුජන් වහන්සේට එක්කන් එන හොරු ඔක්කොම. ඔක්කොම මහාන වෙනවා. ඔක්කොම රහත් වෙනවා. මේ වර්තමානයේ මේ මధుර මරාපික හිත හිත ඉන්නවා. කරෝල කෑල්ල කාපික හිත හිත ඉන්නවා. ඊළඟට ඔය පොඩි පොඩි දේවල් කර පිටී තින්නවා ඉඳලා අපාය යනවා. ඔන්න වෙන තේවල්. දිනු කරන්න තියෙන දැන් වගේ දරුණු ජීවිත ගත කරපැත් මේ මාර්ගඵල ලැබුවා. ඒකට හේතුව මොකද මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු මාර්ගයේ කුසල් වලින් අකුසල් ප්‍රහාණය කරන්න පුළුවන්. අකුසල් ප්‍රහාණය කරන්න බැරි අකුසල් තියෙනවා. කුසලෙන් ප්‍රහාණය කරන්න බැරි. මව මරුණොත්, තමන්ගේ අතින්, පියා මරුණොත්, රහතුන් මරුණොත්, බුදුරජුන්ගේ ලේසල වුණොත් සංඝ ભેදයක් වුණොත් මාර්ගය වඩන්න බෑ. නැත්තම් පුළුවන්. මාර්ගය වඩන්න පුළුවන්. ඒ පෙන්නනවනේ. ඉතින් අපිට තියෙනුනේ මේ මාර්ගය කෙරෙහි විශ්වාසය. අපිට වෙලා තියෙන මාර්ගය කෙරෙහි නෙමෙයි අපි විශ්වාස කරන්නේ වැරදිච්ච එක. අකුසලයි අපි හිත හිත හිත ගන්න අපි. අකුසලයේ ගැන හිතේ තියෙනවා කුසලයේ විශ්වාස කරන්නේ නැතුව. ඔන්න වැරදින තැන. ඉතින් අපි දන්නවා මේ හොඳ දන් දීපු අය, වීර විහාර කරපු අය මේ මැරිලා අපාගත වෙලා තියෙනවා. පෙරිත වෙලා තියෙනවා, වැහෙනවා. මොකද එහෙම වෙන්න හේතුව? මේ ක්‍රමේ මේ විද්‍යාව දන්නේ නැති නිසා. ඒ නිසා මේක මේ හරිය වැදගත් අපේ ජීවිතවලට. අපිට තියෙන්නේ අකුසල හිතේ තියෙන නෙමෙයි කුසල හිතේ තියෙනයි. ඉතින් මේ වගේ දේවල් බලන දැන් අර හොරු කණ්ඩායම වෙලා මහාන වුණා කිව්වහම ඒ හොරුම හොරුම කියනවනේ මේ අපි කලින් අපි මිනිස් මැරුවා. මේ මේක වහන්සේ වගේ නෑනේ කලින් අය කියලා. ඉතින් ඒක ඒගොල්ලෝ ගිහලා මහාන වුණේ. ඉතින් එහෙම බලද්දි අපිට කොවිතරම් අවස්ථාවක්ද මේ? අපිට වෙලා තියෙන ඒක නැහැ, ඒ විශ්වාසය නැහැ, ආත්ම විශ්වාසය නැහැ, ධර්ම මාර්ගයේ කෙරෙහි විශ්වාසය නැහැ. දැන් සමහරු අහනවා මේ සෝවන් වුණොත් එහෙම මේ මේ අපිට ප්‍රශ්නවත් වේද? මට කවුරු කියනවා නම් සෝවන් වෙනවා කියලා මම මම ගඟේ මුදේට පයින් ලෑස්ති. ඇයි මන් දන්නේ මේ ප්‍රශ්නේ ඉවරනේ. වර්තමාන බෞද්ධයන්ගේ தත්ත්වය මොකද්ද? සෝවන් වුණොත් ප්‍රශ්නවත් වේද කියලා. පුතත් දැනෙක හතර පැවටේට ඉන්න කැමතියි. දැන් සෝතාපන්න වෙන්න පුළුවන් නම් දැන් මට කිව්වොත් ගින්නට පයින්න සෝතාපන්න වෙන්න පුළුවන් කියලා මම දැන් පයින්නවා. ඇයි? එතන ඉවරනේ මගේ ප්‍රශ්නේ. අපි හිතන් ඉන්නේ දැන් දැන් හිතන් ඉන්නේ ඒක නෙමෙයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට ලබා දෙලා තියෙන විසඳුම විසඳුම හැටියට දකින්නේ. ඒක හේතුව. නමුත් සැකෙන් ඉන්නවා. සැකෙන් ඉන්න ඉන්න ශ්‍රද්ධාවට එන තියෙන අවස්ථාව නැති යනවා. ශ්‍රද්ධාවට එන තියෙන අවස්ථාව අහිමි වෙන්න අහිමි වෙන්නේ මොකද වෙන්නේ? තමන්ගේ ජීවිතයේ අකුසල් ප්‍රහාණය කරන්න තියෙන කුසල් වඩන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. අහිමි වෙන්න අහිමි වෙන්න ප්‍රඥාව අහිමි වෙනවා. අහිමි වෙන්න අහිමි වෙන්න මොකද වෙන්නේ? ජීවිතේ දිනු කරන්න තියෙන ගුණධර්ම ටික අහිමි වුණාට පස්සේ ආයමත් ඉතින් අර සීවිකල් වෙලා මැරිලා ගිහිල්ලා ආයමත් ඉතින් අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ජීවිතේ නූණ දිනු කරන්නේ නැති එක්කෙනා බහුපැටිය අර බහු ගව දෙන පස්සේ කිරිබොණ්ඩ දුවනවා වගේ උපතක් කරා දුවනවා කියනවා. කොච්චර ලෝකෙ බෝඩද කියන්නේ මේ අපේ රටේ මරණයක් වුණාම බැනර එකක් ගහනවා නිවන් සැප ලැබේවා කියලා. කතාවේදී කියනවා මට මලගමේදී නිවන් සැප ලැබුවා කියලා බැනර එකක් ගහලා කතාවේදී කියනවා අප අතර මෙයා ඉපදේවා කියලා. මෝඩ කියන්නේ මෝයන්නත් මහ ප්‍රාණ ඩයන්නත් මහ ප්‍රාණ. ඔන්න තත්ති. කරන දෙයක් නැහැ. ගැලවෙන එක්කන ගැලවෙනවා. නැති එක්කන නැහැ. ඒක තමයි. ස්වාමීන් වහන්සේ මේ කාමයේ වර්ධය සිවීම ගැන කතා කරන වෙලාවේදී කිව්වම වැඩි රාමිකයක් දැන්නේ මේ ක්‍රිමීව අතින් කරන වරදක් ගැන විතරයි තින්දි කියෝනේ. ඔව්. නෑ හරි හරි ඒක අපේ ගෑනු අය උපන් නෑ මෙහෙමයි. ඒක දීර්ඝදේශනවල තියෙනවා. ගැහණු අය ගැන තියෙනවා. මේ කියන්නේ දැන් මේ ඒක අපි මෙහෙමයි තේරුම් ගන්න ඕනේ. සමහර විට මේ දේශනාව කියන වෙලාවේ පිරිමි විතරයි ඉන්න ඇත්තේ. දැන් මේ දැන් මම කියාපු දේශනාව භික්ෂුන් වහන්සේලාට කරපු දේශනාවක්. මාතුගාම සංයුත්තේ කියලා සංයුත්ත නිකාය කොටසක් තියෙනවා. නෑ බොහොම හොඳයි මේ මහත්මයා ප්‍රශ්නේ. මාතුගාම සංයුත්තේ තියෙනවා කාන්තාවන් ගැන විස්තර කළා විස්තරයක් සංයුත්ත නිකායේ තියෙන්නේ. ඒක කියවනකට පේනවා කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් අපායි කියලා. ඔව්. මොකද හේතුව මේ අපි මේක කියන්නේ මේ එක එක්කෙනාට මේ අනින්ද හෝ ටොකු අනින්ද නෙමෙයි. ඇත්ත తත්ත්වය කියන්නේ බුදුරජාණන්සේ පෙන්වා දීලා තියෙනවා යම් කාන්තාවක් ප්‍රාණඝාත කරනවා නම් සොරකම් කරනවා නම් වර්ධිකාමී හැසිරෙනවා නම් කියලා. ඉතින් අපි ගත්තොත් ඉතින් දැන් පුරුෂයෙක් වර්ධිකාමී හැසිරෙන එකට මේක තියෙන්නේ. නමුත් පුරුෂයත් එක්ක කාම හැසිරෙන කාන්තාවට ඒක ඒ ඉදිරියෙන් බලපානවනේ. ඒකයි ඒක තියෙන්නේ. එතකොට මේ වර්ධිකාමී හැසිරෙනවා නම් බොරු කියනවා නම් මත්පැන් පානය කරනවා නම් එයා මරණින් මත්තේ දුගතිය යනවා කියලා කාන්තාව ගැන තේ විදිහටම විස්තර කරනවා. අර මම හිතන්නේ අපේ මේ මේ අංග මොකේද තියෙන්නේ? සංයුත්තනිකයේ තියෙන්නේ මේ මම කියන්නේ කාන්තාවන් අනිවාර්යයෙන්ම ඒවා කියවන්න ඕනේ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ අපිට ඕවා කියා දුන්නේ නැත්තම් අපි දන්නේ නැහැ ඕවා. බුදුරජාණන් වහන්සේ අපට මේවා මේ අනතුරුදායකයි මේවා අනතුරුදායකයි මේකින් අපාය උපදිනවා මේකින් නිරේ උපදිනවා මේක හානිකරයි කියලා දේශනා කිරීමමයි අපට තියෙන ලාභය. අයි ඒක එහෙම දේශනා කරේ නැත්නම් අපි දන්නේ නෑනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කුසලයේ පෙන්වා දීම තමයි ලාභය. කුසලෙ පෙන්වා දුන්නේ නැත්නම් අපි දන්නේ නැත්නම් අකුසලෙන් වැළකීමේදී කුසලෙ වඩන හොඳයිදී. දැන් අකුසලයේ වැලකින්න අකුසල පෙන්වා දීපු නිසා කුසලයේ වඩන්නේ කුසලයේ පෙන්වා දීපු නිසා මම ඔය මේ මාතුගාම සංගීතයේ කියවලා මට හරි ශ්‍රද්ධාවක් ඇති වුණා බුදුරජාණන් වහන්සේ ගැන. ඒ වගේම මට මේ පුදුම මේ කැමැත්තක් ඇති වුණා මං හිතුවා අනේ මේ කාන්තාවන්ට මේ මේවා අහන්න ලැබෙනවා නම් මේවා කියවන්න ලැබෙනවා නම් කොයිතරම් මේ කාන්තාවන් දියුණු වේවිද? කොයිතරම් ආධ්‍යාත්මික දියුණුවේ සීලවන්ත වේවිද කියලා. ඇයි දැන් ඒ ඒව අහන්න ලැබෙන්නේ නැහනේ. ඒකයි. මාතුගාම සංයුත්තය කියලා තියෙනවා සංයුතිනිකායේ විශාල සූත්‍ර රාශියක් තියෙනවා. කාන්තාව සුගතිය යන්නේ කොහොමද? කාන්තාව දුගතිය යන්නේ කොහොමද? කාන්තාව සසරින් මිදෙන්නේ කොහොමද? ඔක්කොම විස්තර කරලා ලස්සන තියෙනවා. සවිනාසු දුටුගැමුණු රජතුමා ලෝකවිද්‍යා කරුණා මිනිස්සු මාරනකොට ඒ වගේ එකක් අපි කොහොමද විග්‍රහ කරන්නේ බුදුදහමේ? බුදුදහමේ නම් ඉතින් එහෙම එකක් නෑ. දුටුගැමුණු රජතුමාගේ ඒ යුද්ධෙට හාමුදුරුවරු හවුල් වෙලා නැහැ. මරණාසන්න මොහොතේ එයාගේ හිත හදන්න කියලා තියෙනවා. මරණාසන්න මොහොතේ මිනිස්සෙක සුගතිය යවන්න ඕනේ. දැන් අපි ගත්තොත් ඒ සුගතිය යවන්න මහා වංශය තියෙනවා. දුටුගැමුණු රජුගේ චෛත්‍ය පැත්ත බලාගෙන කුමාරයාගේ හිත යුද්ධ නිසා මේ කම්පාවටපත් වෙලා තිබිච්ච වෙලාවේ මේ කියලා තියෙනවා මේ පන්සිල් ගත් එක්කෙනෙකුයි තිසරණේ විතරක් හිටපු එක්කෙනෙකු හිටියේ ඕක ගැන හිතන්න එපා. ඕක ගැන හිතන්නේ නැතුව මේ මේ මේ ස්තූපේ දිහා බලාගෙන ස්තූප ගැන හිතලා කුසල සිත පිටවන්න කියලා අකුසලේ හිතේ මග අරවලා කුසලයේ හිත පිටුවලා තියෙනවා. ඊළඟට මේ දුටුගැමුණු රජතුමාගේ ජීවිතය ගැන ওই ටික මම දන්නවා. සුරංගලසෑය හදපු ටික දන්නවා. මේ යුද්ධයේදී වික්ෂුන් වහන්සේලාව ඒ කාලේ දුටුගම් රජුරු අරගෙන ගිහිල්ලා තියෙනවා මේ කියන්නේ මේ වඩම්මාගෙන ගිහිල්ලා තියෙනවා දන් දීම පිණිස. අදත් අපි මේ ආමිකෙන් එකඟිලි දාන දෙනවානේ. එහෙම මේකක් නිකලති. අපි අපි දානවන්දල කියන යුද්ධ කරපන් කියලා. දැන් දැන් අපි මට මතකයි ඉස්සර ඔය ත්‍රිකුණාමල්ලේ හිම ඔය මේ මේ නේවියකට ආමියකට අපිව දාන වලට එකගෙන යනවා. යුද්ධ කාලේ. ඉතින් අපි දානේ වන්දලා කියන්නේ මේ ඔබතුමාලා දානමය පින්කමක් රැස් කරගත්තා කියලා පින් දෙනවා. දෙච්චර කරන්නේ. ඒක දැනුත් කරන්නේ. ඒ කාලේ රහතන් වහන්සේලා දැන් දුටුගැමුණු රජුලන්ට තිබිලා තියෙනවානේ දුරුද්දක් තිබිලා තියෙනවා මේ දානේ එයා ආහාර අරගෙන නැහැ සංඝයාට දන් නොදී සංඝයාට දානේ පූජා කළා තමයි ඊට පස්සේ තමයි ආහාර අරගෙන තියෙන්නේ. එයා ඉතින් එයාගේ රජෙක් දැන් වර්තමානයේ තියෙන ඩෙමොක්‍රසි නෙමෙයි තිබුණේ. ඉතින් රජෙක් හැටියට එයා කියනවා වික්ෂුන් වහන්සේලා වඩින්න මට දාන දෙන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම අහන්න ඉපේ රජුන් කියන්නේ. ඒ දුටුගන් රජු දානේ දුන්නට පස්සේ තමයි දාන්නේ ගන්න. එකම දවසක් දානයක් අර ලුණුමිරිසි බකි මේ අනුභව කරලා තියෙනවා සංඥාට නොදී. ඒකට දඬුවමක් වශයෙන් යාමක ඉංග්‍රීසි වැටි හැදුවා. ඉතින් ඒ නිසා මේ ඒ වගේ අර මේ අර මේ භික්ෂුන් වහන්සේලා කෙරෙහි මේ අසාමාන්‍ය භක්තියක් තිබිච්ච කෙනෙක් මොකද හේතුව එයාගේ කලින් ජීවිතේ හාමුදුරු කෙනෙක්නේ. දුර්ගම රජුරු භික්ෂුන් වහන්සේලා කෙරෙහි අසාමාන්‍ය භක්තියක් තිබිච්ච කෙනෙක්. ඒ වගේ මත්පැන් පානය කිරීමේදී ඒක කොහොමද කර්ම පවක් ඇති වෙන්නේ නැත්නම් ඒ මත්පැන් පාන ඒක මත්පැන් පානේ හේතු කරගෙන යගේ සිහි කල්පනාව දුර්වල වෙනවනේ. ඔව් ඒ තරම. ඔව් ඒක දුර්වල වෙනවා. ඉතින් තමයි. ඔව්. දැන් ඒකනේ ලංකාවේ සමහරු කියන්නේ මදුපමණින් ගත්තට කමක් නැහැ කියලා. <laughs> ඒ මධ්‍ය මධ්‍යපමා කියන එකට මද පමණින් ගන්න. ටිකක් කමක් නැහැ කියලා. ස්වාමිනේ ඒක පවු රැස් කරනවා. ඒ ඔක්කොම පවු රැස් කරනවා. මධ්‍යපමා දක්වනා කියන වචන දෙකේ තේරුම මධ්‍ය කියන්නේ මධ්‍ය. මධ්‍ය කියන එකේ තේරුම මධ්‍ය. මධ්‍ය කියන්නේ මත්පැන්. පමා දක්වනා කියන්නේ ප්‍රමාදයට කරුණක්. ප්‍රමාදයට කරුණක් කියලා කියන්නේ සීය තොර වීමට හේතුවක්. ස්වාමිනේ ඒක තස අපුසල් වලට මත්පැන් ගාලා නැහැ. ඒතර අපිට ඒකෙන් තේරෙනවා ගැනීම මම වෙන අකුසල නොවන පවක් වෙන්න. පවක් එක. මොකද බුද්ධ දේශනාවල මේ එක එක ගාන විස්තර කරලා තියෙනවා. මහණෙනි මත්පැන් බොන කෙනා නිරේ යනවා කියලා තියෙනවා විස්තර කරලා. දස අකුසල වලට ඒක ඇතුළත් කරලා නැත්තේ මට හිතෙනවා ඒ කාලේ බුදුරජාන් වහන්සේගේ කාලේ මේ මත්පැන් කරන මේක ශිල්පදයක් හැටියට තිබුණාට ගොඩාක් පිට මේ මේ කුසල ධර්මයන් වඩන කෙනෙක් මත් පැම්බනවා කියන කාර්යයට ඇවිල්ලා නැහැ. මට තුම ඒක හේතුව කියලා. මොකද ප්‍රශ්න මම අහුවේ මම අර අනිත් පන්සලේදී දේශනාව ගියාම බුදුහාම එක දේශනාවකදී කිව්වා කියලා මේ පුද්ගලෙක් නම් කරලා මෙයා සෝවන්නලා ඉන්නේ කියලා. හ්ම්. ඒතර මිනිසුන් උතර කසුතුවා ගියාලු මොකද ඒ පුද්ගලයා මත් පැන් ඔව්. ඒතර මත් පැන් පාන කළ සෝවන්නේ නෑ ඒකේ තියෙන්නේ මේ කපිල වස්තුවේදී වෙච්ච සිද්ධිය. කපිල වස්තුවේ කපිල වස්තු නගරයේ සරකාණ කියලා ශාක්‍යවරයෙක් හිටියා. සරකාණ කියලා ශාක්‍ය වංශික කෙනෙක් හිටියා. මේ සරකාණේ මරණයටපත් වුණා. මරණයටපත් වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සරකාණි සුවාන් වුණා කියලා. සුවාන් වෙච්ච කෙනෙක් කියලා. ඊට පස්සේ මේ මිනිස්සු අතර කසුකුසුවක් ගියා. මෙයා මේ මත්පැන් බීපු කෙනෙක්. මෙයා ශික්ෂාපද රකින්න දුර්වලකම් පවත්වපු කෙනෙක්. මෙයාත් මේ සෝවාන් කෙනෙක් කියලා කියනවා. මෙයාත් සෝවාන් වුණා නම් දැන් සෝවාන් නොවෙන්නේ කවුද? මහානාම ශාක්‍යයාගේ ලෝක ආනව බුදුරජාණන් වහන්සේගේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙන්න මේම කසකුසක් මිනිස් අතර ගියා මේ මිනිස් අතර යන මේ සරකාණි ශාක්‍යයා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මහානාම සරකාණි ශාක්‍යයා බොහෝ කාලයක් මේ බුදුරජුන් සරණ ගිය කෙනෙක් ධර්මයේ සරණ ගිය කෙනෙක් සංඝයා සරණ ගිය කෙනෙක් එයාගේ ජීවිතයේ එයා අවසාන කාලේ සම්පූර්ණ ශික්ෂාව සම්පූර්ණ කළා කියලා. ඒකට අපිට තේරෙනවා දැන් එයා දැන් එයාගේ ජීවිතේ මේ වගේ විශේෂ අය ඉන්නවා. දැන් අර දිවනසාගත් අය වගේ. දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ රාතන් වහන්සේලා රහත් වෙලා තියෙන සමහර දිවනසා ගැනීමෙන්ම රහත් වෙලා තියෙනවා. දැන් අපි බලමු මේ මං මේ සරකාණි සූත්‍රයේ කියුවාම මට රහතන් වහන්සේලා කෙරෙහි ධර්ම සංගායනා කරපු උත්තරමයන් වහන්සේලා කෙරෙහි ධර්මයේ ලියපු ස්වාමීන් වහන්සේලා කෙරෙහි මහා ශ්‍රද්ධාවක් ඇති වුණා. ඇතිනේ මොකද්ද? ඒ වගේ මේ මත්පැන් බීපු කෙනෙක්ගෙන සඳහන් වෙන සූත්‍රي අයින් කරන්න නැතුව තිබීම ගැන. ඕක තිබුණේ අනාගතයේ මේක දැකලා මිනිස්සු අපහදී. ඒ නිසා අපිට මේක අයින් කර දාන්න ඕනේ කියලා කරන්නේ. නමුත් ඒක දැමීමෙන් මේගොල්ලෝ මේ මේ මේක මම තේරුම් ගත්තේ මේකයි. ඒවා මේ කලාතුරකින් සිද්ධ වෙන අසාමාන්‍ය සිද්ධි. ওই සරකාණිගේ සාක්‍යගේ සිද්ධියේදී බුදුරජාණන් වහන්සේ සෝතාපට්ටි අංග විස්තර කළා. විස්තර කළා මේ මහානව සාක්‍යයට කියන මහානාමය මේ මෙතන සල්ගහක් තියෙනවා. කතා කරන තැන. කියනවා මේ හරියටම මේ ධර්ම මාර්ගය ගැන කතා කරනවා නම් මේ සල්ගහට වැටෙනවා නම් සල්ගහත් කියයිකුවා මම සෝතාපන්න කියලා. ඉතින් ඒ වගේ මේ සරකාණි ශාක්‍යයාගේ විශේෂත්වයේ තිබුණේ එයා අතිශයින්ම ප්‍රඥාවන්ත කෙනෙක්. නමුත් එයා එයාගේ ජීවිතයේට අර එයා මත්පැන් වල මත්පැන් බීමක් වෙලා තියෙනවා එයාගේ අතින්. බුදුජනසේ මේ කියන සරකාණි මත්පැන් බීපු එක එයා හරි ගස්ස ගත්තා. ඒ හරිගස ගත්තා කියනවා. ඒ ශික්ෂාව පිරුවා කියනවා. එතකොට අපිට ඒකෙන් තේරෙන්නේ මේ එයාගේ ජීවිතය තුළ තියෙන විශේෂ එකක් ඒක. ඒ කියන්නේ එයා ඒ දුර්වලකමටපත් වෙලා එයා ඒකෙන් බේරුණා. දැන් ඒ කියන්නේ ඒක ඒක අදහස් කරන්නේ ඒක සීලු දිනාටම අදාළ එකක් කියලා. ඒක සරකාණි සාක්‍යයේ විශේෂ එකක්. දැන් දැන් මේක දිහා දැකලා අපිට ටිකක් දුවමු සරකාණි බීපී එකේ කියලා. කල්පනා කළොත් එහෙම වැරදි. ස්වාමීන් වහන්සේ ඒක මේ මම හිතන්නේ අඟුලිමාල මහතන් වහන්සේ උනේ කලින් මෙන්නම ලන්ටේ වගේ යම්සි වැඩක් කළා කියලා. නෑ නෑ නෑ මෙහෙමයි. නෑ එහෙම කියන්න බෑ මේකට. ඔය වගේ තව එකක් තියෙනවා. මේ පුරාණ නිසිදත්ත කියලා දෙන්නෙක් ගැන. ඒක දෙන්නෙක් ගැන තියෙනවා මේ මේ මිගසාලා කියලා කෙනෙක් අහන්නේ. මිගසාලා අහනවා ආනන්ද හඳුනට කියනවා දැන් මේ මාර්ග ලබන්නේ නැති කවුද? මේ පෞල් ජීවිතයේ ගියාපු එක්කෙනෙක් හිටියා දැන් අපේ පියා නැති වෙච්ච වෙලාවේ බුදුරජාන් වහන්සේ වදාළ එයා සකදාගාමි කියලා. පෞල් ජීවිතේ ගෙවපු එක්කෙනෙක් හිටියා. එයත් මරණයට පස්සේ සකදාගාමි කියනවා. මේක කොහොමද වුනේ? බුදුරජාන් වහන්සේ විස්තර කරනවා ඒකේ ආනන්ද හඳුනට විස්තර කරගෙන ගිහලා කියනවා මේ කවුද මේ එක්කෙනෙක් ඒකේ සීලය මුල් කරගෙන සීලයෙන්ම පිළිතලා තමයි සකදාගම් වෙලා තියෙන්නේ අනිත් එක්කන ප්‍රඥා මුල් කරගෙන ප්‍රඥා පිළිගන සකදාගාම වෙලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා අර සීලේ පිහිටපු එක්කනාගේ ප්‍රඥාව අනිත් එක්කනාගේ ප්‍රඥාව වගේ ප්‍රඥාවක් තිබ්බනම් එයා ගියපු තැන හොයාගන්නත් බෑ කියනවා. අර ප්‍රඥාව බහුල එක්කනාගේ සීලේ අර කලින් සීලේ පිහිටපු එක්කනාගේ වගේ තිබුණා නම් එයා ගියපු තැන හොයාගන්න බෑ කියනවා. ඒ කියන්නේ දිනටම අනාගාම වෙන්න තිබුණා. අනාගාම වෙන්න තිබිච්ච අවස්ථාවක් දෙන්නටම දෙපැත්තකින් අඩු වුණා කියලා. අර සීලේ ප්‍රබලතු වෙච්ච එක්කනාගේ ප්‍රඥාව අඩු වුණා. ප්‍රඥාව ප්‍රබල තිබිච්ච එකනගේ සීලිය අඩු වුණා. ඒ නිසා ඉස්සරහට යන්න තිබිච්ච අවස්ථාවත් අඩු වෙලා කියන වේදින්න මෙරණ. නිගසාල සූත්‍රය. නිගසාල. සමහරවිට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සෝතපන්න කෙනෙක්ට තමන් ගේ තත්ත්වෙ ඉන්නවා කියලා දන්නවා. මම කියන්නේ දැන් අපි පාරක යනවා. කියලා පාරෙන් වෙන පාරකට හැරිවුවා. වාහනයක්. තමන් දන්නේ නැද්ද අපි කලින් වෙන පාරක ගියා. වෙන පාරකට දැන් හැරිවුවා කියලා. දන්නව නේද? ඒ වගේ සෝතාපන්න කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කෙරෙහි සීය පීඨනවා. ධර්මයේ කෙරෙහි සීය පීඨනවා. ශ්‍රාවක සංඝයා කෙරෙහි සීය පීඨනවා. සීලයේ කෙරෙහි සීය පීඨනවා. යම් විලාක එයා දන්නවනම් කලින් මට බුදුරජාණන් වහන්සේ කෙරෙහි මේ විදිහට සීය පීඨියේ නෑ. දැන් මට ශ්‍රද්ධාවේ මේ විදිහට පීඨලා තියෙනවා. කලින් එයා දන්නේ නැත්නම් එයා තුල සිහිය වැඩිලත් නැහැ, ශ්‍රද්ධාව වැඩිලත් නැහැ, සෝවාන් වෙලත් නැහැ. මොකද සෝවාන් වුණා නම් ආර්ය ස්ථානික මාර්ගය තුල එයා සම්මාදිටියට ආව නම් එයාට සම්මා සතිය ටිකක් හරි තියෙන්න ඕනේ. මොකද හේතුව සෝතාපන්න වෙච්ච කෙනෙකුට ඉන්ද්‍රිය තියෙනවනේ. සද්ධා විරී සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය මුදු වශයෙන් හරි ඇති වෙනවා. ඊළඟට සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා පිහිටනවා. පිළිටන බව එයා දන්නේ නැත්නම් එයා සෝවන් වෙලා නැහැ. මොකද හේතුව ධර්මයේ තුල දියුණු කරන්න තියෙන අංග යාට පිටලා නැතුව තියෙද්දි එයා ධර්මයේ තුලට ආපු කෙනෙක් කියලා කියන ලක්ෂණයක් නැහැ නේ. මොකද සෝතාපන්න වුණාට පස්සේ එයාට ඉස්සරහට දියුණු වෙන්න තියෙන ඒවමනේ.